උතුම් සද්ධර්මයෙන් තමන්ගේ ජීවිතයේ නිවෙන ප්‍රතිපදාව පිළිබඳව යම් යථාබෝධයක් ලබා ගන්නට සූදානම් වෙන මොහොත. නිවීම කියන කාරණය කවුරුත් හොයන කාගේ ජීවිතවලට වැදගත් ධර්මයක්. නිවීම තුළ ලැබෙන උතුම් සැනසීම කියන කාරණය අපි කවුරුත් බලාපොරොත්තු වෙන දේ මේ ජීවිතය තුළ කවුරුත් කැමති නිවිලා තමන්ගේ ජීවිතය ගත කරන්නට බුදු බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තියෙන්නේ ඒ උතුම් නිවීම ප්‍රත්‍යක්ෂ කරගන්නට ඒ උතුම් නිවීම ජීවත් වෙනකොටම ලබා ගන්නට ඒක ලබන්නට නම් අපිට තියෙන්නේ අපේ ජීවිතයේ දිහාම නැවත වතාවක් හැරිලා යථාර්ථය අවබෝධ කරගන්න එක. ඒක ජීවිතෙන් පරිබාහිර වුණ වෙනස් පැත්තක පවතින ධර්මයක් නෙමෙයි. අපි ජීවත් වෙන තැනම තියෙන ඇත්ත යථාර්ථ ධර්මයක්. නැතිනම් අපේ ජීවිතේන ඇත්ත පැතිකඩක්. ඇවිලීම කියන කාරණාව අපේ ජීවිතය තුළම හදාගෙන තියෙන නිසායි නිවීම කියන දේ අද අපිටම උරුම කරගන්නට අද නිවෙන්නට පුළුවන්කම තියෙනවා. ඇවිලුණු පැත්ත නිවාගෙන. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන. යම් රාගයාගේ ක්ෂය කරන බවක්, ද්වේෂයාගේ ක්ෂය කරන බවක්, මෝහයාගේ ක්ෂය වෙන බවක් තියෙනවා නම් මෙන්න මේක තමයි නිවන කියලා අපිට දේශනා කළේ. එතකොට අද සමාජය තුළ බොහොම කතා බහට ලක් වෙන දෙයක් රාගක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය. මෙන්න මේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං කියපු කාරණා ටික. රාග, ద్వේෂ, මෝහ ක්ෂය වෙන බව, ක්ෂය වෙන බව නිවන වෙනකොට අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි රාග, දේශ, මෝහ නැති වෙන හැම ප්‍රතිපදාවක්ම නිවන් ප්‍රතිපදාවද කියන එක. ගොඩක් දෙනෙක් වැරදිවට ගත්ත දෙයක් තමයි රාග, දේශ, මෝහ යමකින් නැති වෙනවා නම් ඒ හැමදේම නිවනයි කියලා. ගැටලුව තියෙන්නේ රාග, දේශ, මෝහ නැති වෙන එක ක්‍රම කීපයකට තියෙනවා. රාග, දේශ, මෝහ ප්‍රහාණය ක්‍රම කීපයකට තියෙනවා. මොකද්ද ක්‍රම කීපයකට කියලා කිව්වේ? කෙනෙකුට පුළුවන්කම තියනවා තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්න. තව කෙනෙකුට පුළුවන්කම තියනවා විස්කම්බනක් වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නට. තවත් කෙනෙකුට සමුච්ඡේදත් වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ සමුච්ඡේද ප්‍රහාණය සඳහා සහ මුලින්ම මූලයක් සමගම කෙලෙස්ේ දුරු කිරීම සඳහා. එතකොට ලෝකයේ කෙලෙස් නැති කරන තවත් ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක තමයි තදංග සහ විස්කම්බන ප්‍රහාණය. තදංග ප්‍රහාණය කියලා කිව්වේ මේ බණ අහගෙන ඉන්න වෙලාවට ඔබේ මනසට රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ නැහැ. මේ රාග දේශ මොහ ඇති වෙන්නේ නැහැ කියන එකෙන් කියන්නේ නැහැ ඔබට කවදාවත්ම රාග දේශ මොහ හටගන්නේ නැහැ කියලා. ඒක තදංග ප්‍රහාණයක්. ඒ වගේම විස්කම්බන ප්‍රහාණ වශයෙන් ඔබට පුළුවන්කම තියෙනවා ධානා අධිගමාදී ලබා ගන්නකොට රාග ద్వේෂ මෝහ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගන්න එක නැවත නොහට ගන්න මුදුන සිඳින තල් කඳක් හා සමාන කරපු මට්ටමක් නෙමෙයි ඒක නැවත හටගන්න පුළුවන්කම තියෙනකොටම විස්කම්බණය කරලා ප්‍රහාණයකට ලක් කිරීමක්. දැන් රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියලා කියනකොට මේ රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං. යම් රාගයාගේ ක්ෂය වෙන බවක් කියනකොට මෙන්න මේ දෙකම නෙමෙයි ඒ දැක්කේ. අද ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න රාගක්ඛය, රාගය දුරු වෙනවා කියලා Tamanට දැනුණු පමණින්ම මේක නිවන් ප්‍රතිපදාව කියලා. ඒ ප්‍රතිපදාව කියන එක තුල ඔවුන් හිතාගෙන ඉන්න ගොඩක් වෙලාවට මොකක් හරි වචනකින් කොහොම හරි අර්ථයක් ගත්තයි කිව්වහම මේක රාගයේ දුර වෙන පැත්තට නම් තියෙන්නේ එහෙනම් මේක නිවනට වැටෙන දෙයක් කියලා. හැබැයි මේ සියලුම දේවල් වලින් නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට සමුච්ඡේද ප්‍රහාණයට ලක් වෙන ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඒකට මේ උතුම් ධර්මය අපි තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධයකට යන්න අවශ්‍යයි. ඒ නිසා රාග, ద్వේෂ, මෝහ දුරු කරගන්න බව අපිට පෙන්ියේ තමා තුළ ලබා ගන්න අවබෝධය තුළින්. මේ ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් බඹයක් තරම් වූ ශරීරය තුළින්ම දේශනා කරනවා කියලා පැහැදිලි කළේ අපිට මහ ලොකු වෙනම පැත්තකින් නෙමෙයි මහ ලොකු ලෝකයක් පිළිබඳ අවබෝධ කරගන්න තැනකින් නෙමෙයි අපි ජීවත් වෙන තැන තියෙන ඇත්ත අපිට පුළුවන් නම් අවබෝධ කරගන්න තන් එක තමයි වැදගත් වෙන්නේ. එනිසා අපිට අපි ජීවත් වෙනවා කියන තැන තියෙන අර්ථය ගැන අපිට ටිකක් නුවණින් විමසලා බලන්නට ඕනේ. ඒක තමයි අපිට සමුච්ඡේද ප්‍රහාණය පිණිස හේතු වෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණය පිණිස හේතු වෙන්නේ කෙලෙස් දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කාරණාව පිළිබඳ හොඳින් අපි ඇති කරගන්න අවබෝධයත් එක්ක. අපිට ගොඩක් වෙලාවට අපේ ජීවිතේ කෙලස් දුරු කරන්න කියලා අපි උත්සාහවත් වෙනකොට අපි පටන් ගන්නෙ මොකක් හරි වෙනම ක්‍රමවේදයක් තුල. භාවනාවකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් හෝ සජ්ජායනාවකින් හරි මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තුල. ඇතම් වෙලාවට රාගයේ දුරු වෙන ප්‍රතිපදාව කියලා ධානම් ධානම් පසුපස හඹා යන පිරිස් අද සමාජය තුළ බිහි වෙලා ඉන්නවා. ඇතම හිතාගෙන ඉන්නවා මට ධානය ලැබිලා තියෙනවා කියලා හැබැයි ගිහි ගෙදර කාමභෝගී ජීවිතයකුත් ගත කරනවා. හැබැයි ධානය කියන එක විස්කම්බන වශයෙන් රාග දේශ මොහ ප්‍රහාණය වුණ දෙයක්. මම මේ කතා කරන්නේ සමාපත්තිය නෙමෙයි ධානය පිළිබඳව. ඒ ධානලාභී කුටත් කාමයේ අනුගිය විතර්ක ඇත්තේ නැහැ කාමයේ අනුගියත් උ ධානය පිරිනනවා. එනිසා අද සමාජය තුළ ඊනියා මතවාදයක් එහෙමත් නැතිනම් වැරදි ධානත් ක්‍රමවේදයක් ධානයයි කියලා තමන්ගේ මානසික මට්ටම තුළ තමන්ම රැවටෙන සහ අනුන් විසින් තමන්ම රවටන මට්ටමක් තුළ සමස්ත ලෝකෙම ගනුදෙනු කරනවා. මේක නිවන නෙමෙයි. එහෙනම් අපිට නිවන් දකින ප්‍රතිපදාව නම් තමා තුළ ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධය තුළ Nirodhe තුළ තමන්ට පේන්නට ඕන දෙයක්. එනිසා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නට නම් අපිට නුවණ ඇති විය යුතු කාරණා ටිකක් සිහිනුවන ඇතිවිය යුතු තැන් කිහිපයක් තියෙනවා. ඒ කීපේ තමයි අපේ ආයතන ධර්මතා ටික පිළිබඳව. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ටික අරඹය අපිට පුළුවන් නම් නුවණක් ඇති කරගන්න. ඒක තමයි වැදගත්ම දේ. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන අපේ ආයතන ධර්මතා ටිකේ යථාර්ථය තමයි අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන්නේ මොකද මෙතන යථාර්ථය නොදන්න කම නිසා තමයි අපි ඇවිලීම කියන එක අපේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් අපි කතා කළේ අන්න ඒ ක්‍රමවේදය පිළිබඳව. එතනදී අපි සාකච්ඡා කළා ධම්ම සංගණිප්පකරණ රූපකාණ්ඩේන ආයතන ධර්මතා ටික පිළිබඳව දුවිදේන රූප සංඝහෝ කියන කොටසෙන් අපි සාකච්ඡා කරගෙන ආවේ සෝතායතන රූපේ සහ සද්දායතන රූපේ පිළිබඳව. එතනදී අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කරන්නට යෙදුන සංග්‍රහ කරගන්නට යෙදුනා. ඇයි සෝතායතනය කියන එක අවිද්‍යා සම්භූතං අවස්ථේති අවිද්‍යාවෙන් හදපු දෙයක් කියන එක විදිහට ව්‍යවස්ථාපනය කරගන්නේ කියලා. එතකොට මේ අවිද්‍යා තණ්හා කර්ම ආහාර සම්භූතං අවත්තේති කියන එක මෙන්න මේ කියන කාරණා ටික අපි කිව්ව බුද්ධ ජයන්ති පරිවර්තනය තුළ පෙන්වන්නේ නැහැ. නමුත් බුද්ධ ජයන්ති පරිවර්තනය තුළ මේක පෙන්වෙන්නේ නැති වුණත් මේ කාරණාව හොඳට විග්‍රහ කළ දෙනවා. කියන්නේ සබ්දයේ පිළිබඳව සබ්දය අවිද්‍යාවෙන් හැදුවා, ආහාර කර්මයෙන් හැදුවා, තණ්හාවෙන් හැදුවා, ආහාරයෙන් හැදුවා කියන මෙන්න මේ ධර්මතාව ටික පිළිබඳව විස්තර කරන්නේ නැහැ. නමුත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තුල නැති වුණාට ඡත්ත සංගායනා ත්‍රිපිටකය සහ පරණ පුස්කොළ පොත් ආදී තුල සංග්‍රහ වෙනවා මේ කියන කාරණාව. ඒකේ වැදගත්කම තියෙන්නේ අපි කතා කරගෙන යන පෙළට අනුව නම් මෙතනදී ඒ පෙළ කතා කිරීමේ හැකියාව තියෙනවා කියන එක පිළිබඳව අපි පහුගිය වතාවේදී පහුගිය දේශනාව තුළ අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට චක්කුන් අවිද්‍යාව සම්භූතන්ති වාත්තේති කියන කාරණාව අපි වැඩිදුරටත් කතා කළේ ඇහැ අවිද්‍යාවෙන් හැදුවා කියන එක. කොහොමද ඇහැ අවිද්‍යාවෙන් හදාගත්තේ? අපි මතක් කළා අනාත්ම වූ ඉතුරු නැතුව නිරුද්ධ වුණ ශබ්දේ නැවත ඇති හැටියටම ගැනීම තුල නිත්‍ය සංඥාවෙන් ඇසුරු කිරීම තුල ඒ ශබ්දය ඇසුරු කරන තමන් මේ පැත්තෙන් දකින්නකම තුල ඒ ස්කන්ධ ටික නැවත හදලා තමන්ව නිර්මාණය කරගන්නට කන හදාගන්නට හේතු ටික සකස් කරගන්නවා මෙතන ඇත්ත නොදක්ක අවිද්‍යාව නිසා කියන එක. ඊට පස්සේ සෝතං තණ්හා සම්භූතಂತಿ වවත්තේති සෝතේ කියන එක තණ්හාවෙන් හදපු දෙයක්. එතකොට අවිද්‍යාව කියන එක අපි කතා කළා වගේම තණ්හාවෙන් හදපු දෙයක් කියන කාරණාවේදී පැහැදිලි කරන්නේ කන කියන එක තණ්හා ප්‍රත්‍ය මිශ්‍රය කරගෙන තණ්හාවෙන් ගෙනල්ලා දීපු දෙයක්. කුමක් ගැන තිබුණු තණ්හාවද? අවිද්‍යාව කතා කළා වගේම කලින් තිබුණු ධර්මතා ටික පිළිබඳව ඇත්ත නොදන්නකම නිසා යම් ස්කන්ධ ටිකක් වැය වුණා නම් කන හදන්නට ඒ කන හදන්නට වැය වුණු ස්කන්ධ ටික හැම වෙලාවකදීම නැතිනම් ඒ විපාක අවස්ථාව හැදුනේ නිකම්ම නෙමෙයි. ඒ සෝත ප්‍රසාදය හදන්නට වැය වුණු සිතේ ලක්ෂණ ටිකක් තිබුණා නම් ඒ ලක්ෂණ ටික සම්පූර්ණම වැය වුණේ තණ්හා තණ්හාව නිසායි. කුමන තණ්හාවක්ද? ඒ කන හදාගන්න පැත්තට හදාගත්ත භවයේ භවයට තිබුණු තණ්හාව නිසා භව තණ්හාව නිසා භව තණ්හාව කියලා කිව්වේ ශබ්දයේ බාහිර සතර මහා ධාතුව පැත්තට නැවත පතිත කරලා බලන කම. එළියේ ශබ්දයේ තියෙනවා කියලා තියෙන ශබ්දය අහන්නට යොමු වෙන කම. මෙන්න මේකට කිව්ව කාම භවය කියලා සතර මහා ධාතුව පැත්ත විඳින කම තියෙන ශබ්දයේ විඳිනවා කියන කම අපිට යම් ශබ්දයක් ඇහෙනකොටම ඒ ඇහෙන ශබ්දයේ ආරම්භය අපි හිතාගෙන ඉන්නේ එළියේ තියෙන ශබ්දය තමයි මම අහන්නේ කියලා එදී තියෙන ශබ්ද මම අහනවා කියලා හිතාගෙන ඉන්න හැම වෙලාවකදීම එතන සකස් වෙන්නේ භවයක්. මොකද අපිට සතර මහා ධාතු පැත්තේ ලෝකයේ ඇති බවට ගිහිල්ලා ඇති බවට ගියපු නිසාම ඇති බවට ගියපු ධර්මතාවයේ ආරම්භය අපි ආශ්‍රය ටික පවත්නවා පතිත කරනවාමයි. ඒ නිසා ඒ භවයට අනුව જાතිය සකස් වෙනවාමයි. භවයට අනුව જાතිය සකස් වෙන්නේ නැහැ නිකම්ම. ඒ භවයට දැසගත්ත කමත ඇති බවට ගත්ත ඒ මානසික මට්ටම කෙරෙහි තිබුණු තණ්හාව නිසා මෙතනදී තණ්හාව කියන වචනෙන් අදහස් කරන්නේ ලස්සන මිහිරි ශබ්දයකට කැමති කියන කාරණාව නෙමෙයි. මෙතනදී ශබ්දය කියන එකෙන් අදහස් කරන්නේ නිකාන්ති තණ්හා කියන අවස්ථාව. නිකාන්ති තණ්හා උපගමනං උපාදානං කියන අවස්ථාව පිළිබඳව එතකොට තණ්හාව කියන කාරණාවේදී නිකාන්ති තණ්හාව සහ තණ්හාව අතර වෙනසක් තියෙනවා. අපි හොඳ මිහිරි ශබ්දයක් අහන්නට කැමතියි. මේ මිහිරි ශබ්දයක් අහන්නට කැමති බවට තමයි අපි මේ මිහිරි ශබ්දට කරන ආසාවට කැමැත්තට කියන සංහාව කියලා. හැබැයි අපි ශබ්දයට අකමැති වුණත් යම් වෙලාවක ශබ්දයට කැමති වුණත් කැමතිත් නොවි අකමැතිත් නොවි උපේක්ෂා සහගත වුණත් ශබ්දයේ එළිය ඇති බවට ගත්ත තමන් කරගත්ත තමන්ගේ මානසික මට්ටමට කැමති වෙන බව. ස්කන්ධ ටිකට කැමති වෙන බව තියෙනවා. ඒ ස්කන්ධ ටිකේ පැවැත්ම කැමැත්තෙන් ඇසුරු කරනකම Taman Tamanව කැමැත්තෙන් ඇසුරු කරන බවට කියනවා නිකාන්ති තණ්හාව කියලා. ඒ නිකාන්ති තණ්හාව හේතුයි එයාට නැවත ප්‍රතිසන්දියක් වෙනස අරගෙන යන්න. ඒ ප්‍රතිසන්දිය කියලා කිව්වේ මරණින් මත්තේ ගන්න ප්‍රතිසන්දියට විතරක් නෙමෙයි හුදෙක්ම එයාට මේ මොහොතේදී ඇතිවෙන මේ එක්ෂණික මට්ටමින් ඇතිවෙන ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ නැමත ලැබීම කියන කාරණාවත් එක්කම. එතකොට එයාට තණ්හා කලේ බාහිර සතර මහා ධාතුව පැත්තෙන් එන ශබ්දය අහන්නට ඒ ශබ්දය අහන්න තණ්හා කරන ඔහුට ඒ මොහොතේම නැවත හදලා දෙනවා එළිය පැත්තෙන් ප්‍රසාදයේ එන ශබ්ද විඳින්න පුළුවන් විදිහට ප්‍රසාදයේ පැත්ත හදලා දෙනවා නැතිනම් සෝත ප්‍රසාදේ නිර්මාණය කරන බව කරනවා. ඒ නිසාම අපිට දැන් සෝතේ කියන එක නිකන් ආකස්මිකව අදිත්‍ය සමුප්පන්නව නැතිනම් අහේතුක අප්‍රත්‍යව හටගත්තු දෙයක් නෙමෙයි. ඒක හටගත්තේ මෙන්න මේ අවිද්‍යාව නිසා. ඒ වගේම මේ තණ්හාව නිසායි කියන මෙන්න මේ නුවණ අපිට ඇති වෙන්නට ඕනේ. අන්න ඒ විදිහට අපිට පුළුවන් කන පිළිබඳව විවස්ථාපනය කරගන්න දේ කරන්න. එතකොට චක්කුම් කම්ම සම්භූතං වවත්තේති ඇහැ කියන එක කර්මයෙන් හදාගත්ත දෙයක් කියන එක ව්‍යවස්ථාපනය කරන්න. කුමන කර්මයෙන්ද තණ්හා කර්මයෙන්ද ඇහැ කියන එක කර්මසිතකින්ම සකස් කරපු දෙයක්. ඒ කර්මප්‍රත්‍යයෙන්ම හදපු විපාක පැත්තට හදාගත්ත දෙයක් තමයි. කර්මසිතක් නිසා හදාගත්තු විපාකයේ විපාක පැත්තෙන් හදපු ගොඩනගපු දෙයක්මයි හැම වෙලාවකදීම සෝතේ කියන දේ. එතකොට සෝතං කම්ම සම්භූතං වවත්තේති සෝතං ආහාර සම්භූතන්ති වවත්තේති ඒ සෝතේ කියන එක නිකන් මේ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු දෙයක්. ඒ ආහාර ප්‍රත්‍ය කියලා කියනකොට මෙතන බොහොම ගැඹුරු කතාවක් ගැඹුරු අර්ථයක් තියෙනවා. කෙනෙක් ආහාර ප්‍රත්‍යයෙන් ව්‍යවස්ථාපනය කරගන්නකොට එයාට සෝතේ කියන එක කබලින්කාර ආහාර ප්‍රත්‍ය වගේම අනිකුත් ආයතන අනිකුත් ආහාර ටිකත් ආහාර තුනක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මෙන්න මේ ආහාර ටිකම සතර ආහාරයෙන්ම වැය වෙලා තමයි එයාට කන කියන කාරණාව හදලා දෙන්නේ. කබලින්කාර ආහාර ප්‍රත්‍ය වැය වෙලා තියෙනවා සතර මහා ධාතු නිසා පවත්නා ඒ චතුන්නම් මහා භූතානම් උපාදාය කියපු මට්ටමට ප්‍රසාදෝ අත්භව පරියාපන්න ප්‍රසාදය හදලා දෙන මට්ටමට වැය වෙලා තියෙනවා කබලින්කාර ආහාරය කියන එක. ඒ වගේම ශබ්දයේ පැත්තෙන් ගත්තොත් උතුචිත්ත සමුත්ථාන කියන මට්ටමේදී සතර මහා ධාතුව කියන කාරණාව සතර මහා ධාතුවේ ගැටීමක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නට අවශ්‍ය වෙනවා සද්දයක් ඇති වෙන්නට නම්. ශබ්දයේ විශේෂ ස්ථානයක් ගන්නවා. හේතුව තමයි සතර මහා ධාතුවේ ඇති හැම තැනකදීම ශබ්දේ නැතිකම. සතර මහා ධාතුවේ ඇති හැම තැනකදීම ශබ්දේ නැති වුණාට ශබ්දයේ ඇති හැම තැනකදීම සතර මහා ධාතුව තියෙනවා. නමුත් සතර මහා ධාතුව ඒක රාශි වුණ හැම තැනකදීම රූපයේ වර්ණ සටහන, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ කියන ධර්මතාවයන්ගේ පැනවීමක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ ආයතනයන්ගේ සම්භාවයත් හට ගැනීමත් එක්ක. නමුත් සද්ද රූපය කියන එක කොයි වෙලාවකවත් බාහිර පැත්තෙන් ගත්තොත් භෞතික පැත්තෙන් විමසලා බැලුවොත් සතර මහා ධාතුව ඇති හැම තැනකම ශබ්ද ඇත්තේ නැහැ. ශබ්ද ඇති හැමතැනකම ධාතු තියෙන්න පුළුවන් අනිවාර්යෙන්ම තියෙනවා. නමුත් ධාතු ඇති හැමතැනකම සතර මහා ධාතු ඇති හැමතැනකදීම ශබ්ද රූපය ඇත්තේ නැහැ. ඒ නිසා ශබ්ද රූපය ටිකක් සුවිශේෂ ස්ථානයක් ගන්නවා. එතකොට ආහාර සම්භූතං වවස්සේති කියනකොට හැම වෙලාවකදීම ශබ්දය ඇති වෙන්නට හේතු වෙන යම් බාහිර ඍතු ප්‍රත්‍යයෙන් හටගත්තා ඍතු ආදී ධර්මතාවයන්ගෙන් හටගත්ත බවක් තියෙනවා නම් ඒ පැත්තත් කබලින්කාර ආහාර ප්‍රත්‍යයම මිසක වෙන දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපිට සෝතේ ගැන කතා කරනකොට මුලින්ම කතා කළා අපි සෝතේට විතරක් පුළුවන් කමක් නැත්තේ නැහැ සද්දේ ගෙනල්ලා දෙන මට්ටමට ඒකට සඳනුබද්ධ නාම ධර්මතා ටිකේ වැයවීමක් අත්‍යවශ්‍ය වෙන බව. ඒ අනුව අපි කතා කළා යම් මොහොතක සෝතේ කියලා අපි කියනවා නම් සෝත සම්පස්සං uppajjati වා සෝත සම්පස්සය හට ගන්නවා නම් සෝත සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා සංඥා සෝත සම්පස්සජා චේතනා සෝත විඥාන කියන මෙන්න මේ ධර්මතා ටික ඔක්කොටම තමයි සෝතායතන ඒ වගේම සෝත ධාතු සෝත ඉන්ද්‍රිය මෙන්න මේ නම් ටික ඔක්කොම කතා කළේ අන්න එකම තැනකට එතකොට මේ ద్వාර සමුද්ද පණ්ඩරාදී නම් වලින් කතා කරමු මේ කන කියන එකම ධර්මයේ පිළිබඳව අපිට සම්පූර්ණම සාකච්ඡා කරන්නට සිද්ධ වෙන්නේ එතකොට අනිකුත් නාම ධර්මතා ටිකත් ඇති කල්හිම එකතු වුණ තැනකම රූපයේ පැත්තට කබලින්කාර ආහාර ප්‍රත්‍ය වෙනවා වගේම කබලින්කාර ආහාරය කියනකොට දකින්න එපා මිනිස්සය ගෙවල් දොරවල් බත්පාන් කවුදිනින්නට කියන තැනකින් දකින්න එපා කබලින්කාර ආහාර ප්‍රත්‍ය බත්පාන් කවුදිනින්නට කියන තැන ඉඳලම සියලුම උපාදක්ෂණයෙහි සතර ආහාරයක පැවැත්මක් වෙනවා කියන තැනට එනකම්ම කබලින්කාර ආහාරය සියලු රූප කබලින්කාර ආහාර පස්යෙන් කියන තැනට එනකම්ම යනවා. එනිසා ඒක ගැඹුරු අර්ථයකට යනකම්ම යනවා. එනිසා කබලින්කාර ආහාරය කියනකොට තීරණය කරන්න එපා බත්පාන් කවුතුමිනට විතරක් කබලින්කාර ආහාර කියන කාරණාවක ඉඳලා. රූපස්කන්ධය ගැන කතා කරන්නයි කබලින්කාර ආහාරය ගැන හැම මොහොතකම කතා කරන්නේ. ඊට පස්සේ නාම ධර්මතා ටිකක් තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන නැත්නම් වේදනා සංඥා චේතනා විඥාන කියලා සෝත සම්පස්සයෙන් හටගත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනා සංඥා චේතනා කියන ටිකක් ඒ වගේම නාම රූප ප්‍රත්‍යයෙන් හැදුණු සෝත විඥාන කියන කාරණාවක් කියන මෙන්න මේ කාරණා ටිකක් නාම රූප ප්‍රත්‍යයෙන් හැදුණු සෝත විඥානයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනා සෝත සෝත සම්පස්යෙන් ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා විඥාණයට නාම රූප කියන දෙකම ප්‍රත්‍යයයි රූපයට කබලින්කාර ආහාරයේ ප්‍රත්‍යයයි එතකොට දැන් මෙතනදී නාම ධර්මතා ටික පැත්තෙන් ගත්තහම ස්පර්ශ ආහාරයක් තියෙනවා නම් ස්පර්ශ ආහාරයේ සම්පූර්ණම වැය වෙලා තියෙනවා සෝතේ හදනවා සෝතේ ඇති බවට ගෙනල්ලා දෙන්න. ඒ වගේම චේතනාව වැය වෙන බව නිසාම මෙතන මනෝ සංචේතනාව වැය වෙලා තියෙනවා ස්පර්ශ ආහාරය ප්‍රත්‍යයෙන් හැදලා දෙන ටික මනෝ සංචේතනාවෙන් පිළිගන්න මට්ටමේ එයා සකස් කරලා දීලා තියෙනවා එයාගේ ආහාර කෘත්‍ය කුමකටද කන ඇති බවට අරගෙන යන්න. ඒ වගේම විඥාන ආහාරයේ විඥානන කෘත්‍ය මගින් ආහාර ප්‍රත්‍යයෙන් ආහාර කරලා තියෙනවා කන ඇති බවට යන්න. මේ කතා කරන්නේ කෙලස් ටික නෙමෙයි මේ කතා කරන්නේ විපාක පැත්ත. කන හැදෙන මොහොත ගැන. එතකොට මේ කන හැදෙන මොහොත නම් මේ කතා කරන්නේ අනිත් පැත්තෙන් මේ ශබ්දය හැදෙන ශබ්දය ඇති වෙන මොහොත පිළිබඳව. මේ මොහොතේ කනත් ශබ්දය පෙර නොතිවීම හටගත්ත කියන කාරණාව පිළිබඳව. ආහාරයයි ආහාරය හැටියට පිරිසිඳ නොදන්නාකම නිසා ආහාරයේට ශබ්ද හැටියට කතා කරන රූප හැටියට කතා කරන මානසික මට්ටම තමයි අපේ තියෙන මෝඩ අවිද්‍යාව සහගත මානසික මට්ටම කියලා කියන්නේ. ඒ නිසා දැන් අපිට කිව්වා මේ සෝතේ කොහොමද ව්‍යවස්ථාපනය කරන්න කියලා කිව්වේ? ආහාර සම්භූතං වවත්තේති. මේක ආහාර සම්භූත දෙයක්, ආහාරයෙන් හදාගත්ත දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. එතකොට දැන් සෝතේ කියන එක අපිට හොඳට දකින්න පුළුවන්කම තියෙනවා. කුමකින් හදාගත්ත දෙයක්ද? මේ ආහාර ප්‍රත්‍යයෙන්ම සකස් වන දෙයක් හැටියට. ඒ ආහාරය කියන කාරණාව පිරිසිදු දැක්කනම් ඒකම තමයි එතකොට සෝතේ පිරිසිදු දැකීම වෙන්නේ. සෝතේ පිරිසිදු දැක්කනම් එයා මේ සතර ආහාරයේ පිරිසිදු දැකලා තියෙනවා. එනිසා කෙනෙක් ආහාරයෙන් මිදුණොත් කණෙන් මිදිලා කණෙන් මිදුණොත් ආහාරයෙන් මිදිලා කියන ගණිතය යනවා. එතකොට සෝතං චතුන්නම් මහා භූතානං උපාදායාති වවත්තේති. සෝතේ කියන එක සතර මහා ධාතුව නිසා හදාගත්ත උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. සෝතං uppannanti vavatteti කියන සෝතේ කියන එක uppanna දෙයක්, ඉපදුණු දෙයක්. සෝතේ කියන එක uppanna දෙයක් කියන එකේ විශේෂ අර්ථයක් තියෙනවා අපි ඇහැගෙන කතා කළා වගේම. ඉපදුණු දෙයක් කියන එක කියන්නේ සෝතේ කියන එක මේ සෝතේ ඉපදිලා එක දිගට තියනවා කියන එක නෙමෙයි. උප්පන්නං මේ මොහොතේ හටගත්තු දෙයක්. සෝතේ කියලා කතා කරන්නේ අනුප්පන්න දෙයක් නෙමෙයි. ඒ නිසා අනාගතයට තියෙන ගැන කනක් ගැන කතා කරන්න සෝතයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම ඉපදුනා වූ දෙයක් ගැනත් නෙමෙයි. අතීතය ගැන කතා කරන්න දෙයක් නෙමෙයි. උප්පන්නව වත්තේ. ඉතින් මේ මොහොතේ ඉපදුණු දෙයක්. එතකොට සෝතේ ගැන කතා කරන්න පුළුවන් මොන අවස්ථාවේද මේ උපදින මේ මොහොතේ වර්තමානයේ. එතකොට වර්තමානයේ නුවණ පවත්වන එකයි කියලා කියන්නේ මේ සෝතේ පිළිබඳ නුවණ පවත්වනවා කියන එක. ඇහැ ගැන කතා කරනකොටත් අපි කතා කළා චක්කුම් උප්පන්නවවත් ඒ ඇහැ කියන එක ඉපදුණු දෙයක්. එතකොට අතීතේ ඉපදුනා වූ ඇස් දැන් නැහැ අනාගතේට උපදින්නා වූ ඇසුත් නැහැ. එහෙනම් ඇහැ කතා කරන්න පුළුවන්කම තියෙන මේ මොහොතේ විතරයි. එහෙනම් රූපය ඒකත් උප්පන්නං අවත්තේති. ඇහැ උපන් කල්හිම මේ මොහොතේම ඇහැට පතිත වෙන බව රූපේ. රූප පතිත වීම නැත්තම් ඇහැ ඇහැයි පැනවීමක් නැහැ. ඒ වගේම තමයි සෝතය. සෝතං උප්පන්නං අවත්තේති කියනකොට සබ්දයක් මේ සෝතේ උපන් කල්හිම දත යුතු දෙයක්. යම් ශබ්දයක පැනවීමක් නැත්නම් කොයිම මොහොතකවත් අපිට පුළුවන් කමක් නැත්තේ නෑ සෝතේ පිළිබඳ දැන ගැනීමකට යන්න. සෝතේ ගැන දැනගැනීමකට යන්න කිසිම විදිහකින් පුළුවන් කමක් නැහැ. හේතුව ශබ්දයයි පැනවීමක් නැත්නම් ශබ්දය හටගන්න බවක් නැත්නම් අපි කොහොම දැනගන්නද සෝතේ පිළිබඳව? අපි සෝතේ කියලා දැනගෙන තියෙන්නේ ශබ්දේ පිළිබඳව ඇති කරගත්ත ලක්ෂණ ටික නෙමෙයි ගැටුම බවනේ අපි දැනගෙන තියෙන්නේ. අපි කවදාවත් කන දැනගෙන නැහැ. අපි කවදාවත් ශබ්ද දැනගෙන නැහැ. අපි හැම මොහොතකදීම දැනගෙන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ශබ්දය සහ සෝත ප්‍රසාද ප්‍රත්‍යයෙන් හදාගත්ත ස්පර්ශය කියන කාරණාව ටික මත ගෙනල්ලා දෙන දේ විතරයි. මොන ප්‍රමාණයෙන්ද ස්පර්ශ උනේ ස්පර්ශ උන ප්‍රමාණයෙන් පුළුවන්කම තියෙන ඔහුට අවබෝධ කරගන්නට. එනිසා අපිට අද සද්දය ඇත්ත වුණාට ඊට වඩා දෙයක් එතන යථාර්ථයක් තියෙනවා. එනිසා තමයි uppannam avatteti කියන වචනේ භාවිත කළේ එතනට. ඉපදුණු දෙයක් හැටියට දකින්න. ලෝකේ කොච්චර ශබ්ද තිබුණත් ඒ ශබ්ද uppannam නැත්තම් uppanna බව නැත්තම් කන uppanna බව නැත්තම් කවයිම වෙලාවකදීවත් කන ගැන දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ පරිසරයේ කොච්චර ශබ්ද තියනවද? ඒ ශබ්ද එකක්වත් අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට ඇහෙනවද අමනුෂ්‍යව කතා කරන ශබ්ද? පෘථිවි භ්‍රමණ ආදී ශබ්ද? මහා හුලං වල උඩ ගමන් කරන මහ විශාල හුලන් වල ශබ්ද ඔබට ඇහෙන්නේ නැහැ. විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් අපි දන්න අපිට ඇහෙන හර්ට්ස් ප්‍රමාණයක් තියෙනවා 20 ඉඳලා 20000 වෙනකම්. එතකොට අපි හැම වෙලාවකදීම අපේ සෝතේ පැත්ත ගෝචර කරගන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් අපේ කන කියන එක ඔය ප්‍රසාදයේ ඇත්තක් නෙමෙයි. ඒ හේතුව නිසා තමයි සෝතේ වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. මානසිකව පුළුවන්කම තියෙනවා සෝතප්‍රසාද වෙනස් කරන්න වෙනස් කරොත් අපිට පුළුවන්කම තියෙනවා මේ පරිසරයේ තියෙන තවත් අපිට දැන් ප්‍රකට නැති ශබ්ද අහන්න. අපිට පුළුවන්කම තියෙන අමනුෂ්‍ය කතා කරන ශබ්ද අහන්න. එතකොට ඒ ශබ්දය අහනකොට අපිට ඒ ශබ්දය ඇහිමත් එක්කම කන හැදුන මිසක දැන් ඒ ශබ්ද කොටෙක් තිබුණත් ඒ ශබ්දවත් කනවත් තියනවා කියන තැන පැනවීමක් කරන්නේ නැහැ. මොකද අපිට පැනවීමක් කරන්න හේතු නැහැ. අපි දැන් හිතාගෙන ඉන්න පුළුවන් එබඳු ශබ්ද තියෙනවා කියලා. හැබැයි ඒක මඤ්ඤණාවක්. හැඟීමක්. කල්පනාවක් පමණයි හුදෙක්ම අපි සිද්ධ කරන. එනිසා මේ ශාසනය කතා කරන්නේ මේ මොහොත වර්තමානයක් ගැන පිරිසිදු අවස්ථාවක් පිළිබඳව. පෙර අපි කැමති ශබ්ද ඇහිීමක් පිළිබඳව නෙමෙයි මේ මොහොතේම හටගන්න ශබ්දයක් පිළිබඳව. ඒ නිසායි uppannam avasteti මේ શબ્දය කියන්නේ මොකක්වත් නෙමෙයි. uppanna ධර්මයක්. ඉපදුණු දෙයක්. ඉපදුනා වූ හෝ උපදින්නා වූ හෝ දෙයක් නෙමෙයි. ඉපදුණු මේ මොහොතේ. එතකොට කලින් uppannaa වූ ශබ්ද ගැන කතා කිරීමක් වෙන්නේ නැහැ. නිසා තමයි සෝතං uppannං වවත්තේති කියලා කිව්වේ. ඊට පස්සේ සෝතං සමුදාගතන්ති වවත්තේති. මේක අදිච්ච සමුප්පන්නෝ හටගත්ත දෙයක් නෙමෙයි. මෙන්න මේක මේ හේතු නිසා හටාගත්ත දෙයක් කියන එක හොඳට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ හේතුන්ගෙන් හදාගත්ත කියන එක කුමන හේතුන්ගෙන් අපි හේතු ධර්මතා ටිකක් කතා කළා. මෙන්න මේ හේතු ප්‍රත්‍යයෙන් හදාගත්ත දෙකේ ඇහැක් කන කියන එක පිළිබඳව සමුදාගතන්ති වවත්තේති. ඒ වගේම සෝතං අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති इति වවත්තේති. සෝතේ කියන එක අහුත්වා සම්භූතං අහුත්වා පෙර නොතිබී සම්භූතං හටගත්තා හුත්වා වර්තමානයේ ඇති වෙලා න භවිස්සති අනාගතයට පවතින්නේ නැහැ අහුත්වා පෙර නොතිබීම හටගත්තා හුත්වා න භවිස්සති පෙර නොතිබීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා මෙතනින් අනාගතයට මේ කණේ පැවැත්මක් නැත්තේ නැහැ අතීත තිබිල වර්තමානයට ආවෙත් නැහැ පෙර නොතිබීම මේ මොහොත වෙනකොට හටගත්ත ඉතුරු නැතුවම නිරුත් වෙලා ගියා. එතකොට අපිට අදහසක් තියෙන කණෙන් ගත්ත සංඥා මානසිකාවත් එක්ක ගියපු කෙලෙසයක්. මේ කෙලෙසටයි පාර වදින්න ඕනේ. මේක තමයි විදර්ශනා භාවනාව වෙන්නේ. මේක තමයි අපි වැඩි යුතු ප්‍රඥාව වෙන්නේ. අපි ලබාගත යුතු යථාර්ථය වෙන්නේ. අපි කෙනෙකුගේ ශබ්දයක් අරඹය අපි මේ පැත්තේ වේදනාව විඳින මනසක් තුළ ජීවත් වෙන අපිට රාග ద్వේෂ මෝහ ඇසුරු කරන අපිට කෙලෙස් ශාස්ත්‍රව වචනේ මත ගොඩනගා ගන්න අපිට දැන් යථාර්ථයක් වෙන්නවා. ඒ යථාර්ථය තමයි ශබ්දය කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. ඒක ඔබ තුල ගොඩනගාගත්තු දෙයක්. ඒකෝ දැන් වෙන් කරගන්න වෙනවා පවතින යථාර්ථය සහ අපි ගොඩනගා ගන්න දේ කියන එක. මේකෙන් කතා කරන්නේ කවදාවත් එයාට ආය ශබ්ද ගැන නම් ඇහෙන්නේ කියන එක නෙමෙයි. අම්මා කිව්වොත් අම්මව මතක් වෙන්නේ කියන කාරණාව නෙමෙයි මේකෙන් කතා කරන්නේ. කවදාවත් ඇහෙන වචනක එයා අම්මව දැකලා නැතිකම. අපිට අම්මා කියනකොට අම්මා කියන වචනේත් එක්කම වචනෙට සිහිපත් කරගන්න ඒ වචනෙට අයිති රූපෙකුත් එළිය භෞතිකයේ තුල තියෙනවා. ඒ අම්මගේ හඬ අපිට අහන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ওই අවිද්‍යාව රහතන් වහන්සේට දුර වෙලා තියෙනවා. අන්න එතන ගැනක් මේ එතන ගැනයි මේ කතා කරන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැන හටගන්න නුවණත් එක්කයි එතෙන්ට අපිටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව එතන යථාර්ථයක් අවබෝධ වෙන්නේ නැහැ අපිට. ඒ නිසා අපිට දැන් අවබෝධ වෙන්නට අවශ්‍යයි අම්මා කියන වචනේ ඇහෙනකොටම අපි ගත්තොත් අයන්න අල්මයන්න මායන්න කියලා අපිට શબ્දයක් තියෙන මේ කාරණාව පැහැදිලි කරන්නට මිසක මේක මේ විදිහට හිතන්නට මෙනෙහි කරන්නට කියන කාරණාවක් නෙමෙයි මේ හුදෙක්ම මේ කාරණාව පැහැදිලි කිරීම සඳහා පමණක් භාවිත කරන දෙයක්. ඒකට මේ අයන්න අල්මයන්න මායන්න කියන තැනක අයන්න තුල අම්මා හිටියෙත් නෑ අල්මයන්න කියන තැන අම්මා කියන බව ගෙනල්ලා තිබුණෙත් නෑ මායන්න තුල තිබුණෙත් නෑ. මේ තුනම එකට ඇහුනෙත් නැහැ. ඔය එකක් ඇහුනහම අයන්න ඇහුනනම් ඒ මත්තම විතරමයි කනට අහන්න පුළුවන්කම තිබුණේ සෝතත් ප්‍රසාද ඉතුරු නැතුවම නැති වෙලා ගිහිල්ලා. ඒ ආරම්භය නැවත ගොඩනගාගත්ත සංකල්ප වශයෙන් හදාගත්ත නැවත භවපච්චය ಜಾති විදියට සකස් කරගත්ත තැනකින් ආයත් ප්‍රසාදය හැදෙන මොහොත වෙනකොටම අල්මයන් අපිට අහන්න පුළුවන්කම තියෙනවා. මායන් අහන්න පුළුවන්කමක් තියෙනවා. ඔය ටික ඔක්කොම එකතු කරලා අරගෙන අපි අම්මව හදාගෙන විඳිනවා. එහෙම නැතිනම් මායන්න කතා කරනකොට අයන්න ගැන කතා කරන්න දෙයක් නැත්නම් අපිට අම්මා නොහඳුනු බවකටනේ තියෙන්නේ. නමුත් කනේ තිබුණ යථාර්ථය ඒකයි. කන පැත්තේ තිබුණ යථාර්ථය ඒකයි. ඒකෙන් කියන්නේ නෑ ඒ යථාර්ථය අවබෝධ කරගත්ත කියලා අම්මා කියන වචනේ ඇහෙනකොට මම අම්මව සිහිපත් කරගත්තේ නෑ කියලා. ඔබ කවදාවත් එළියේ ඉන්න අම්මව සිහිපත් කරගන්නේ නැහැ. නමුත් ඔබට මතකයි Tamanට නුවණයි සිහිය තියනවා Taman අම්මා ගැන හිතනවා කියලා Tamanගේ මනස ගැනම සිහිපත් කරගන්නවා කියන එක පිළිබඳව. එළියේ ඉන්න අම්මා ගැනයි මේ කතා කරන්නේ මේ සද්දය ඇහුනේ එළියේ ඉන්න අම්මා ගැනයි කියන එක ගැන ලෝකයට ගෙනල්ලා දෙන තැනක ඒ ඔහුට නුවණ තියනවා සද්දේ ශබ්ද මාත්‍රයෙන් ඉතුරු වෙන තැනක අම්මගේ ශබ්දය හදාගෙන තමන්ගේ හිත පැත්තෙන් විඳිනවා කියන එක ගැන. මේ කතා කරන්නේ ඥාන දර්ශනයක් ගැන. ඒකෙන් කියන්නේ රහතන් වහන්සේට ශබ්දය ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කතා කළොත් බුදුරජාණන් වහන්සේ කියලා දැනගන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි ශබ්දෙන් බුදුරජාණන් වහන්සේ හොයනකොට රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කවදාවත් ශබ්දෙන් හොයාගන්න නැතුව වාසය කරනවා. මොකද ශබ්දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ නිසා. ශබ්දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක තමන්ව බුදුරජාණන් වහන්සේ කියලා හිතනකම තමන්ගේ හිත පැත්තේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන තැන එළඹ සිටි නුවණකින් රහතන් වහන්සේ ඉන්නවා. ඒ නුවණ නිසා රහතන් වහන්සේ කිව්ව මිසක එතන තියෙන රූපේ රහත් කියලා කිව්ව නෙමෙයි. ඔය Nirodhe සාක්ෂාත් කරගත්ත, ඔය Nirodhe ප්‍රත්‍යක්ෂ කරගත්ත ඔය නුවණටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙම නැතුව ඔය නුවණ නැති තැනකට රහතන් වහන්සේ කියලා කතා කරනවා එහෙම නෙමෙයි. අද අපි කල්පනා කරන්නේ අපේ මානසික මට්ටමේ ඉඳලා අපි හිතන තැන ඉඳලා. නමුත් අපි හිතන්නේ බොහොම වැරදි සහගත තැනක. අපි හිතන වැරදි සහගත තැන අපි රහතන් වහන්සේටත් සාධාරණීකරණය කරනවා නම් ඒක සහේතුක දෙයක් වෙන්නේ නැහැ. එනිසා අපිට දැන් මේ කතා කරන්නේ සබ්දය කියන තැන යථාභූත ස්වභාවයෙන් පිරිසිඳ දකින තැනකට. එනිසා තමයි අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති කියන තේ කිව්වේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ. එතකොට ඔබට කවදාවත් එක දිගට පවතින ශබ්ද ටිකක් අහන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ ඒ ඒ තන Nirodhe සාක්ෂාත් කරලා ඒ ඒ තන Nirodhe සාක්ෂාත් කරන තැනක ඒ ටික ආරම්භය තමන්ගේ මනසම විඳින ලක්ෂණය තමන්ට හොඳට පැහැදිලි වෙලා. එතකොට දැන් හැම මොහොතකදීම උදාහරණයක් කිව්වොත් ඔබ දුර ගමනක් යනවා. මාර්ගයේ ගමනක් යනකොට ඔබට ආපු දුරක් තියෙනවා යෑමට දුරක් තියෙනවා. නමුත් ඔබ මේ මොහොතේදී සිද්ධ කරන්නේ ඉදිරියට කකුල තියෙන එක විතරමයි. ඉදිරියට කකුල තියෙන එක විතරමයි. හැබැයි ඔබට ආපු දුරක් තියෙනවා යන දුරක් තියෙනවා. ආපු දුරයි යන දුරයි මේ මොහොතේ යථාර්ථය නෙමෙයි. ඒක බොරුව මත පදනම් වෙච්ච දෙයක්. මේ මොහොතේ ඔබට කකුල තියෙන තැන විතරයි යථාර්ථයක් විශ්ති පිහිටා හිටින තැන. ඒ වගේ අතීතයේ තුල ඔබ අහපු ශබ්ද කොතෙකුත් තියෙනවා අනාගතයට ඇහි කියලා හිතන ශබ්දත් කොතෙකුත් තියෙනවා. හුදෙක්ම ඒක නොපමිනියා වූ තැනක. ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක පවත්තන මඤ්ඤණාවක් විතරයි. හැඟීමක් විතරයි. තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගත්ත දෙයක් විතරමයි. යථාර්ථයක් විදියට මේ මොහොතේ කකුල තියාගෙන ඉන්න තැන පැවැත්ම වගේම මේ මොහොතේ ශබ්දය ඇති වෙන තැන විතරමයි පැවැත්ම. ඒ ශබ්දය ඇති වෙච්ච තැනත් කොහොමද පෙන්වන්නේ? අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. තෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම් ආයේ ඒක ශේෂ මාත්‍රයක්වත් අපිට කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් කොහොමද ඊයේ අහපු අම්මා ගැන මම අද අහන්නේ? ඊයේ කතා කළ શબ્දය ඊයේ අහපු શબ્දය අද අහන්නේ. ඊයේ කෑ ගහපු කුරුල්ලගේ શબ્ද මට අදත් ඇහෙන්නේ. ඊයේ අහපු සින්දුව මම කොහොමද අදත් අහන්නේ? ඒ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට ඊයේ අහපු සින්දුව අද අහන්න පුළුවන් කමක් නැත්තේ. මොකද එයා ඊයේ අහපු සින්දුවෙන් සහ අද ඇහෙන බවට රැස් කරගන්න සින්දුවෙන් මිදිලා. එයා හිත ඇතුලේ හදාගන්න දේ හිත ඇතුලේ තියෙන දේ හැටියට දකිනවා. එළියට දාන්න යන්නේ නැහැ ඒ දේ. ඒ වගේම එළිය පැත්තෙන් ආපු ඉතුරු නැතුව නිරුද්ධ වුණ Nirodhe ප්‍රත්‍යක්ෂ කරනවා Nirodhe සාක්ෂාත් කරනවා. මෙන්න මේ කාරණාව තමයි අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන දේ. ඊට පස්සේ චක් සෝතං අන්තවන්තතෝ අවත්තේති මේක අන්තවත්ය එතකොට අන්තවත් කියලා කියනකොට මේක හැම වෙලාවකදීම හොඳට නිශ්චය කරන්න වෙනවා මේක එක එක අන්තයක් ආධ්‍යාත්මික ආයතන ටික බාහිර ආයතන එක අන්තයක් විඥානයේ නැදයි කියලා කියනකොට අපිට හැම වෙලාවකදීම ආධ්‍යාත්මික පැත්ත මේක එක අන්තයක් මේක යථාර්ථයක් විදිහට පවතින ස්වභාවයේ පැත්ත පිළිබඳව තියෙන දෙයක්. එතකොට අන්තවන්තතෝ වවත්තේති. අද්දුහං අසස්සතං විපරිණාම ධම්මන්ති වවත්තේති. අද්දුහං මේක දුව පවතින එක දිගට තියෙන දෙයක් එහෙම නෙමෙයි කන කියන එක. පුංචි කාලේ ඉඳලා මැරෙනකම් එක දිගට තියෙන ධර්මයක් නෙමෙයි කන කියන එක. අසස්සතං අශාස්ත්‍රතයි. ශාස්ත්‍ර වූ දෙයක් එහෙම නෙමෙයි තියෙන දෙයක් නෙමෙයි විපරිණාම ධර්මං වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි මේ මොහොතේ හැදුණා නම් මේ මොහොතේම ඉතුරු නැතුව බිඳිලා යන විපරිණාමයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි ඒ වගේම චක්කුම් අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං චක් සෝතං අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං සෝතේ කියන එක අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි එතකොට සෝතේ කියන එක අනිත්‍ය ධර්මයක්. අනිත්‍යයි කියලා කිව්වේ අපිට හේතුන්ගෙන් හටගත්තු ධර්මයේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා ඒ මොහොතේම නැති වෙලා යන ධර්මයක්. අපිට එතන අනිත්‍ය සාක්ෂාත් කරගන්න වෙනවා. මේ අනිත්‍ය කියන තැන මේ කතා කරන්නේ අද වර්තමාන සමාජය තුළ තියෙන මතුවලා තියෙන අනිත්‍ය කියලා වචනේ දැක්ක ගමන්ම ඉච්ඡ දැකපු ගමන්ම කැමැත්ත කියලා අරගෙන අනිච්ච කියනකොට කැමැතිසේ නොපවතිනවා කියන කතාව නෙමෙයි. කැමැතිසේ නොපවතින කතාව ගත්තොත් ඔබටම දැන් මෙතන ප්‍රත්‍යක්ෂ කරගන්න තැනක් තියෙනවා. ඔබ කන කැමැතිසේ පවතින්නේ නැහැ කියලා දකිනවා නම් මට කියන්න කොයි මොහොතේ තිබුණු කන ගැනද කැමැතිසේ නොපවතින්නේ. සෝතං අනිච්චතෝ අවස්සේති කියනවා නම් කොයි මොහොතේ තිබුණු කන ගැනද ඔබ ඔය කතා කරන්නේ? ඔබට මතක ඇති අපි පහන් පහනක උදාහරණයක් ගැන කතා කළා. පහන් දැල්ලේ උදාහරණය. මේ මොහොතේ පහනක් පත්තු වෙනවා නම් ඒ පත්තු වෙන පහනේ මේ මොහොතේ වැය වෙන තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නිසා අපිට පහනක් පත්තු වෙන බවට පේනවා. මේ මොහොතේ දැල් වෙන තෙල් ටිකක් තිරෙත් දැල්ලත්. ඊළඟ තප්පරයට යනකොට කලින් තප්පරයේ තිබුණු තෙල් ටිකත් මේ දැල් වෙන්නේ කලින් තප්පරයේ තිබුණු තිරෙත් නෙමෙයි කලින් තප්පරයේ තිබුණු දැල්ලද එකක් නෙමෙයි අලුතෙන්මයි තුන්වෙනි තප්පරයට යනකොට අලුතෙන්මයි දැන් අපි කියනවා පහන නිවුණා කියලා මට කියන්න කොයි තප්පරයේ තිබුණු පහනද නිවුනේ කොයි තප්පරයේ තිබුණු පහනද නිවුනේ එහෙම නැත්නම් ඔබට කෙනෙක් කියනවා මේ පහන ඔබ කැමතිසේ පවතින්නේ නැහැ කියලා. මට කියන්න කොයි තප්පරයේ තිබුණු පහන්ද කැමතිසේ නොපවතින්නේ? කොයි තප්පරයේ තිබුණු පහන්ද? අපිට ඒ තප්පරේ ඒ හේතු ටික වැය වෙනකම නිසාම හැදුනා නම් ඒක ඒ හේතු ටික වියදම් වෙලා නම් ඒක ඇති කරගත්තේ ඒ හේතු ටික වැය වෙලා යනකොට මේ ඵලයක් නිරුද්ධ වෙලා ගියා නම් එහෙනම් ආපහු අපිට ඒ දේ ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. පැවතුණු පහනක් නැතිකොට කැමැතිසේ නොපවතින පහනක් කොහෙන් තියෙන්නද? පැවතුණු පහනකුත් ලෝකෙ තුල නැතිකොට කැමැතිසේ නොපවතින පහනක් ඒක කොහෙන් තියෙන්නද? එතකොට ඒ වගේම තමයි මේ කතාවත්. කන හැදුනේ මේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙන ධර්මතාවයක් නම් අර පහන වගේ මේ තප්පරේ හටගත්ත දේ පෙර නොතිබීම කලින් තප්පරේ තිබ්බ එක නෙමෙයි මේ පෙර නොතිබීම හටගත්තේ. මේ මොහොතේ ඉතුරු නැතුව නැති වුණා. ඒ වගේම තෙලුත් තිරෙත් දැල්ලක් කියන කතා කළා වගේම කනක් ශබ්දයක් සෝත විඥානයක් කියන කාරණා ටික වැයවුණු බවට නම් කන කියලා කතා කළේ සෝතායතන කියලා කතා කළේ. ශබ්දය කියලා කතා කළෙත් ඒකටම නම් මේ ටික ඉතුරු නැතුව මේ මොහොතේම නිරුද්ධ නම් එතකොට කෙනෙක් කියනවා නම් මේ අනිත්‍යයි කියලා කියනකොට කන අනිත්‍යයි කියනකොට අනිච්ච කියලා වචනේ දාලා මේක කැමැතිසේ නොපවතින අර්ථයනොයි අනිච්ච වෙන්නේ කියලා කියනවනම් එතකොට දැන් මට කියන්න කොයි මොහොතේ තිබුණු කන ගැනද කොයි මොහොතේ තිබුණු ශබ්දය ගැනද කොයි මොහොතේ තිබුණු සෝත විඥානය ගැනද කතා කරන්නේ කැමැතිසේ නොපවතින දේ කියලා කැමැතිසේ නොපවතින දෙයක් ගැන නම් අපි කතා කරන්නේ තියෙන කණක් ගැන නම් චක්කුන් අසස්සතං කියපු තැන අපිට වැරදිලා. එහෙනම් ඒක සස්සතං. ඒ කන තිබිලා. කැමැතිසේ නොපවතින කන තිබිලා. ඒ තියෙන කන කැමැතිසේ පවතින්නේ නැහැ. එහෙනම් අපිට අනිච්ච කියන එක අනිච්ච කරලා අපෙල විකෘතියකට ලක් කරොත් ප්‍රകൃතිය අතහැරනවා මොකද්ද ප්‍රകൃතිය මේ කන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. මේ ශබ්දයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. අපිට ඔන්න ওই ප්‍රകൃතිය අතහැරෙනවා. අපිට ස්කන්ධයන්ගේ Nirodhe දකින්න ওই මට්ටම අතහැරෙනවා. අතහැරිලා ස්කන්ධයන්ගේ Nirodhe වෙනුවට අපිට කනේ ශබ්දයේ කැමැතිසේ නොපවතින බව කියන ශාස්ත්‍රත අන්තය තුල අපිව හිර කරලා තියෙනවා. දැන් වැරදිනේ නිවන නෙමෙයිද? එක තැනකිනේ අපිට වරද්දගත්තේ එක වචනකිනේ වැරදුනේ. හැබැයි අපි මුළු නිවන් ප්‍රතිපදාවම මුළු නිවන් මාවතම අපි වරද්දගෙන ඉවරයි. එනිසා මෙතන හොඳට කල්පනාකාරී වේ යුතු දෙයක්. මේක අද්දුවන් අසස්සතං විපරිණාම ධම්මං ඊට පස්සේ අනිච්ඡං වවත්තේති මේ සෝතය අනිත්‍ය වශයෙන් දකින්න අදුහ වශයෙන් දකින්න මේක දුහ වශයෙන් පවතින දෙයක් නෙමෙයි කන වශයෙන් පවතින දෙයක් නෙමෙයි ඒ වගේම මේක විපරිණාම ධර්මයක්. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒ නිසාම අනිත්‍යයි. අනිත්‍යයි කියලා කිව්වේ කැමැතිසේ නොපවතිනව නෙමෙයි අනිත්‍ය දෙයක්. මේක හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොටම නැති වෙලා ගියා අනිත්‍යයටපත් වුණා. අනිත්‍ය ස්වභාවයට ගියා. මේ කතා කරන්නේ අර සම්මුති සමාජය තුළ පොඩි ළමයෙක්ගේ ඉඳලා මේ තිබුණ කාලේ කන නෙමෙයි දැන් තියෙන්නේ මේ කන දැන් වෙනස් වෙලා ඒ වගේම මේ කන නෙමෙයි ඉස්සරහට යන්නේ වයසට යනකොට මේක ඇහෙන්නේ නැතුව ගිහිල්ලා විපරිණාමයටපත් වෙලා මෙන්න මේ අනිත්‍ය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඒක ලෝක සම්මුතිය තුළ තියෙන දෙයක්. ඒ අනිත්‍ය දැකලා නිවන් දකින්න බෑ. හැබැයි ඒ අනිත්‍ය දැකලා නිවන් දකින්න බෑ කියලා අපි කැමැතිසේ නොපවතිනවා කියන එක ගෙනාවොත් ඒකෙනුත් නිවන් දකින්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා හේතුඵල නිරෝධය කියන තැනට යන්න. දුක්ඛාර සත්‍ය පිරිසිදු දකින්න තැනට ස්කන්ධ ටික අවබෝධ කරගන්න තැනට යන්න. ස්කන්ධ ටික අවබෝධ කරගන්න තැනට යන්න නම් අපිට සිද්ධ වෙනවා කන පිළිබඳව අවබෝධ කරගන්න කොහොමද? ඒ කන කියන එක පිළිබඳව අපිට හොඳ නුවණක් පවත්න්න දැන් සිද්ධ වෙනවා අනිත්‍යං. ඒක අනිත්‍ය වෙච්ච දෙයක්. එතකොට සංකතං. ඒක හේතුන්ගෙන් සකස් කළ දෙයක්. හේතුන්ගෙන් සංකත ධර්මයේ ස්වභාවය හේතුන්ගෙන් සකස් කරන ලද බව. ඒ සංකත දේ අසංකත භූමියට සාධාරණ නැහැ. එහෙනම් ඒ කන නිවනට සාධාරණ, නිවනට සාපේක්ෂක නැහැ. නිවන අසංකතයි. මේක සංකත දෙයක්. ඊට පස්සේ පටිච්ච සමුප්පන්නං. මේක පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ අද පටිච්ච සමුප්පන්න කියන එකට සමහර වෙලාවට අපිට ඇහෙන ඇතම අර්ථකතන ඉදිරිපත් වෙනවා. පටිච්ච uppන්න කියලා මේ පටි කියන්නේ බැඳෙනවා කියන එකට පටි තියෙන්නේ බැඳගන්න. එතකොට ඉච්ඡ කියන්නේ කැමැත්තට මේ කැමැත්තෙන් බැඳිලා සං uppන්න කරගෙන තියෙන එකක් කියලා ඉවර වෙලා අද අර්ථ දක්වනවා පටිච්ච සමුප්පන්නය කියන එකට. දැන් සෝතේ පටිච්ච සමුප්පන්න. සෝතේ කියන අවස්ථාව අපි දන්නවා ප්‍රකෘතියක්. ප්‍රකෘතියක් කිව්වේ විඥාන චර්යාවටයි දෙයක්. නැතිනම් විපාක මට්ටමක් කෙලෙස් නොයෙදෙන මට්ටමක් ප්‍රකති පරිසුද්ධ මිදන් ප්‍රකෘතියෙන්ම පිරිසුදු අවස්ථාවක් එතකොට ප්‍රකෘතියෙන්ම පිරිසුදු අවස්ථාවකට අපි කියනවා නම් පටිච්ච සමුප්පන්නයි කියලා. කැමැත්තෙන් බැඳිලා සංවෙල මේ බව හටගෙන තියෙන්නේ කියලා කියනවා නම් එතනම අපිට වැරදිලා. නමුත් මේ කතා කරන්නේ මේක අදිච්ච සමුප්පන්න සහ පටිච්ච සමුප්පන්න කියලා වචන දෙකක් තියෙනවා. අවිච්ඡ සමුප්පන්නයි කියලා කියන්නේ මේක ආකස්මිකව ඉබේ පහළ වුණා කියන එක. පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ මේක හේතු නිසා හදාගත්ත දෙයක් කියන එක. නමුත් කන කියන එක හේතු නිසා හදාගත්ත දෙයක්. ඒ නිසා පටිච්ච සමුප්පන්නයි. කොහෙන්ද මේකට පෙන්නනවා අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා පටන්ගත් ධර්මතා ටිකක්. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව නිසා වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන වර්තමාන ඵල පංචකයක්. අතීතං හේතුවෝ පංච අතීතයේදී අතීත හේතු නිසා හදාගත්ත පංචකයක් තියෙන අතීත හේතු පංචකයක්. අවිද්‍යා සංඛාර තණ්හා අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන ටිකෙන්. එතකොට වර්තමාන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන වර්තමාන විපාක ඵල පංචකයක්. ඊට පස්සේ මේකට වර්තමානය ඇති කරගන්න අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව වර්තමාන කර්ම නව හේතු ටික. ඊට පස්සේ ආපහු අනාගතයට කන හදාගන්න හේතු ටික ඇයි මෙතන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ටික නිසාම භවය සකස් කරලා දෙනවා භවපත්‍ය ජාති අනාගතයට නැවතත් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඔන්න ඔය චක්‍රය යන්නේ එතකොට ඔන්න ඔය චක්‍රයට අයිති දෙයක් නිසා කන කියන එක දැන් අපි පුරාණ කර්මපත්යෙන් හදාගත්ත කන මේ කියන්නේ සසරි කරපු කර්මපත්යක් ගැන නෙමෙයි කර්මපත්තෙන් හදාගත්ත කන කියන එක මේ කර්මපත්ත නිසාම දැන් මේ මොහොතේ හදාගත්ත දෙයට කියන විපාකය කියලා. විපාකයේ කෙලෙස් නැහැ. නමුත් මේ විපාකේ විපාකයේ හැටියට නොදන්න කම නිසා ඊළඟට අපි කෙලෙස් හදාගන්නවා. ඒ කෙලෙස් ටික හේතු වෙනවා නැවත ඇහක් කනක් හදලා අපිට දෙන්න. ඒ නිසාම අපි නැවත කනක් හදාගන්නවා. මෙන්න මේ චක්‍රය යන්නේ මේ චක්‍රය යන නිසාම තමයි අපිට කියන්නේ සෝතං සංකතං පටිච්ච සමුප්පන්නං අවත්තේති. එතකොට මේක සංකත දෙයක් පටිච්ච සමුප්පන්න දෙයක් හැටියට අවබෝධ කරගන්න. කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං තිවවත්තේති. මේක කය ධර්මයක්. කය කියලා කියන්නේ මේක ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. කෙනෙක් කය කියන එකටත් වෙන අර්ථකථනයක් ඉදිරිපත් කරන්න උත්සාහවත් වෙනවා. නමුත් කය ධම්මං කියන එකෙන් කියන්නේ මේක වැය වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. එතකොට මේ ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්ත, ඒ වගේම වය ධම්මං වැය වෙන ස්වභාවයෙන් යුක්ත, ඒ වගේම විරාග ධම්මං විරාග ස්වභාවයෙන් යුක්ත, ඒ වගේම නිරෝධ ධම්මං නිරෝධ ස්වභාවයෙන් යුක්ත ධර්මයක්. මෙතන ඇලීම් ගැටීම් නැහැ. විරාගයි රාගය ඇත්තේ නැහැ. මේක විඥාන චර්යාවට අයිති කිව්ව එකයි. නිරාගා චරතීති විඥාන චර්යාව. මෙතන රාග රහිතව හැසිරෙන නිසා තමයි විඥානචර්යාවට අයිති කියලා කිව්වේ. ඒ නිසා මේක විරාග ධර්මයක්. ඒ වගේම මේක නිරෝධ ධර්මයක්. ඇයි පෙර නොතිබීම හටගෙන අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා නිරුද්ධ වුණා. ඒ නිසා මේක නිරෝධ ධර්මයක්. මෙන්න මේ විදිහට එයා මේක කන ගැන ව්‍යවස්ථාපනය කරනවා හොඳට නුවණින්. මේ විදිහට එයාට රූපය ගැන ව්‍යවස්ථාපනය කරනකොට හොඳ නුවණක් එනවා. ඇහැ ගැන වගේම මේ විදිහට කන ගැන ව්‍යවස්ථාපනය කරගන්නකොටත් එයාට පේනවා ඇහැ සහ කන කියන මේ දෙකෙන් වම කොච්චර ලෝකෙ උපාදාන වශයෙන් ග්‍රහණය කරගෙන තියෙනවද කියන කාරණාව. එහෙම ව්‍යවස්ථාපනය කරගන්නකොට එයාට නුවණක් එනවා. සෝතං අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ. සෝතේ අනිච්ච වශයෙන් බලනවා නොනිච්චතෝ. නිච්ච වශයෙන් දකින්නේ නැහැ. ඒ කියන්නේ අනිච්චතෝ කියනකොට අපි කලින් මතක් කළා වගේම කැමැතිසේ නොපවතින අර්ථය නෙමෙයි කැමැතිසේ නොපවතින අර්ථය නම් අපි නිච්චතෝ කියන එකට නිච්ච කියන වචනයට ඉදිරිපත් කරන්නේ මොකද්ද? අනිච්ච කියන එකේදී අනිච්ච නෛච්ච අනිච්ච කරගන්නවා නම් අපි නිච්ච කියන එකේදී නෛච්ච ඒකත් කැමැතිසේ නැති බවනේ. එහෙනම් මේ දෙකම එකක් නේ. චක්කුම් අනිච්චතෝ අවස්ථේති ඇහැ කියන එක අනිත්‍ය වශයෙන් දකින්න ඕනෝ නිච්චතෝ නිට්ටය වශයෙන් දකින්නේ නැහැ. එයා මේක තියෙන පවතින එක දිගට තියෙන දෙයක් හැටියට ඇහැ දකින්නේ නැහැ. ඒ වගේම කන කියන එකත් සෝතං අනිච්චතෝ වවත්තේති නොනිච්චතෝ සෝතේ කියන එක අනිත්‍ය වශයෙන් දකිනවා නොනිච්චතෝ. දැන් එයාට ඇහැ පැත්ත පේනවා එක දිගට තිබුණු ඇහැක් නැති බව. කන පැත්ත පේනවා එක දිගට පැවතුණු කන නැති බව. දුක්ඛතෝ වවත්තේති නොසුඛතෝ. එයා දුක් වශයෙන් ව්‍යස්ථාපනය කරනවා. නොසුඛතෝ සැප වශයෙන් ගන්නෙ නැහැ. දුක්ඛතෝ අවස්සේති නෝ සුඛතෝ කියනකොට එයා සද්දේ පැත්තට බැඳිලා නෙමෙයි මේ බලන්නේ. එයා ස්කන්ධ පැත්තෙන් එයා අවබෝධ කරගන්න ධර්මයක් පිළිබඳ දුක්ඛතෝ අවස්සේති. මේක දුක්ඛෝම ධර්මතාවයක් හැටියට එයා ව්‍යවස්ථාපනය කරගන්න. මේක සැප හදාගෙන සැප වේදනාව විඳින්න පුළුවන් ධර්මතාවයක් හැටියට නෙමෙයි එයා දකින්නේ. එයා මේක දුක්ඛ සත්‍යයටයි ධර්මතාවයක් හැටියට අවබෝධ කරගන්නවා. අනත්තතෝ අවත්තේ වවත්තේති නොවත්තතෝ එයා අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්නවා නොවත්තතෝ ආත්ම වශයෙන් එයා මේක විවස් ගන්නෙ නැහැ එයා අනාත්ම වශයෙන්ම මේක දකිනවා මෙතන අසාර කට්ඨේන අනත්තා කියලා අසාර අර්ථේනොයි අනත්ත කියන්නේ අනාත්ම නෙමෙයි කියලා අර්ථයක් ඉදිරිපත් කරනවා. අසාර කට්ඨේන අසාර නිසා තමයි අනාත්ම කියලා කියන්නේ. හැබැයි අනාත්ම නිසා තමයි අසාර. අනාත්මයි කියන්නේ ආත්මයක් නෑ නෙමෙයි අපි මුලින් පැහැදිලි කළා. අනාත්මයි කියලා කිව්වේ ආත්මයක් නැත්තම් ඇයි සෝතේ අත්භව පරියාපන්නයි කිව්වේ? ආත්ම භාවය අනුව ගිහිල්ලා කිව්වේ. එහෙනම් මේ ආත්මයක් නැති කතාවක් නෙමෙයි. පවතින කණක් නැත්තම් පවතින ආත්මයක් පණවන්නේ කොහෙන්ද? ආත්මයක් පණවන්න තැනක් නැහැ හේතුඵල ධමක පැවැත්මක් නිසා. අන්න ඒ අර්ථයෙන් අනාත්මයි කිව්ව මිසක වෙනත් අර්ථයකින් කිව්වේ නැහැ. පවතින ආත්මයක් නැති නිසාම හරයක් නැති නිසාම තමයි ඒකට අසාරකත්වේන අනත්තා කියේ. අසාරයි කියලා කිව්වෙත් ඒකමයි. පවතින ආත්මයක් නැති නිසාම මේක යම් අංශු මාත්‍රයක් හරි පවතින හරයක් තියෙනවා නම් එහෙමත් නැතිනම් පවතින ආත්මයක් කියලා එකක් තියෙනවා නම් ඒක සාරයි කියන ගණයට යනවා. ඒ වගේම යම් සාරයක් තියෙනවා නම් ඒක ආත්මයි කියන ගණයට යනවා. ඒ නිසා මේ අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ නෙමෙයි අපිට ආත්මයක් නැහැ කිව්වත් තරදී ඕක කෙනෙක්. ඒ වගේම ආත්මයක් ඒ කියලා තියනවා කියන තැනට ගියත් තරදී මේ කතා කරන්නේ ආත්මයක් ගැන නෙමෙයි කියලා කෙනෙක් කියනවා නම් එහෙනම් ඇයි අත්භව පරියාපන්න කියන වචනේ කිව්වේ? මේකෙන් කියන්නේ අනත්තතෝ වාත්තේති නො අත්තතෝ කියන එක. එතකොට එයා මේ බලන්නේ අත්තතෝ අත්ථතෝ නෙමෙයි අර්ථ වශයෙන් සාර වශයෙන් ගන්න බව නෙමෙයි. ඒක වෙනම වචනයක්. ඒක මහ ප්‍රාණ සාකාරයේ යෙදෙන්නේ. මෙතන යන්නේ අත්තතෝ ආත්ම වශයෙන් කියන එක. එතකොට මේ අත්තතෝ අනත්තතෝ වවත් නො අනත්තතෝ වවත්තේති. අපිට අනාත්ම වශයෙන් ඒක දකින්න නැති වුණොත් ආත්ම වශයෙන්ම නම් දකින්නේ. අන්න එතකොට අපිට ඒ පැත්තෙන් යන කෙලෙසේ පැත්තටම අපිව ගිහිල්ලා අපිව ආශ්‍රව පැත්තටම අරගෙන යනවා. ඒ නිසාම තමයි කිව්වේ මේක අනාත්ම වශයෙන් දකින්න අනත්තතෝ අත්තේතිනෝ අත්තතෝ කියන වචනේ යෙදුවේ. අනාත්ම වශයෙන් දකින්න ආත්ම වශයෙන් දකින්න එපා කියන දේ. ඒකෙන් කිව්වේ ආත්ම වශයෙන් ගන්න තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ අර්ථයෙන් අනාත්මයි. ඇයි හේතුඵල ධමක පැවැත්මක් නිසා. නිබ්බින්දති නොනන්දති. මෙතන යාට කලකිරෙන්න පුළුවන්. නොනන්දති යාට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි යා සතුටු වෙන්නේ මොන මොහොතේ තියෙන ඇහෙද? ඇහැ ඇත්ත කරගන්න කම ගැන එයාට කලකිරීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විරජ්‍යති නොරජ්‍යති හට රාග වශයෙන් රජණය වෙන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි විරජ්‍යති යා මේකේ නොයැලෙනවා නිරෝධෙති එයා මේක නිරෝධ කරනවා නොසමුදේති නැවත ඉපැත්මට අරගෙන යන්නේ නැහැ ඒ වගේම පටිනිස්සජ්ජේති නෝ ආදීති බැහැර කරනව නැවත ගන්නෙ නැහැ අනිච්චතෝ අවත්තෙන්තෝ නිත්‍ය සංඥාම් පජහති. අනිත්‍ය වශයෙන් බලනකොට යා නිත්‍ය සංඥාව දුරු කරනවා. දුක්ඛතෝ අවත්තෙන්තෝ සුඛ සංඥාම් පජහති. දුක් වශයෙන් බලනකොට සැප සංඥාව දුරු කරනවා. අනත්තතෝ අවත්තෙන්තෝ අත්ථ සංඥාම් පජහති. අනාත්ම වශයෙන් දකිනකොට මේ කන ඇසුරු කරගත්ත ආත්මයක් තියෙනවා මට කනක් තියෙනවා කරගත්ත මේ ආත්ම සංඥාව දුරු වෙනවා නිබ්බින්දතෝ නන්දින් පජහති එයාට කලකිරීමක් ඇති වෙනවා කන ඇත්ත කරගත්ත ගම පිළිබඳව. එතකොට ඒ ගැන තිබුණු නන්දිය එයාට දුර වෙනවා. විරජ්ජන්තෝ රාගම් පජහති. එයා ඒකේ නොයැලෙනකොට, එතන කලකිරෙනකොට, නොයැලෙනකොට එයා එතන රාගය ඇති කරගන්න පැත්තෙන් මිදෙනවා. නිරෝධෙන්තෝ සමුදයං පජහති. එයා ඒකේ Nirodhe සාක්ෂාත් කරනකොට නැවත කනේ හට ගැනීම පැත්තට එයාව අරගෙන යන්නේ නැහැ. පටිනිස්සජ්ජෙන්තෝ ආදානම් පජහති. එයා එයා දුරලනකොට මේක නැවත ආදාන වශයෙන් ගන්න පැත්තට නැවත ගන්න පැත්තට යන්නේ නැහැ. ඒවන් සෝතං අධ්‍යත්තං වත්තේති මෙන්න මේ විදිහට සෝතය ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නවා. දැන් ওই ටික තමයි අපිට සෝතේ පැත්ත ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න තියෙන තැන. ඔතනදී අපි තව දුරටත් විස්තර කරගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. නමුත් අද දවසේදී අපේ කාල වේලාව අවසන් නිසා අපි ඒක පසුවට සාකච්ඡා කරමු. එතනදී විශේෂයෙන්ම මේ සෝතේ ගැන ආධ්‍යාත්මික ධර්මයක් හැටියට අපි කෙසේ ව්‍යවස්ථාපනය කරගත යුතුද කියන කාරණාව පිළිබඳ අපි පැහැදිලි කරගත්තොත් මේ කතා කරන්නේ ධර්මයක් හැටියට අපේ විදර්ශනා ප්‍රතිපදාවට අවශ්‍ය දෙයක් මිසක නැතිනම් විශිෂ්ට ඥාන දර්ශනයකට අවශ්‍ය දෙයක් මිසක තවත් කන ගැන ඉගෙනගත්ත, ඇස ගැන ඉගෙනගත්ත තවත් එක පුද්ගලයෙක් ලෝකෙට බිහි කරන අදහසකින් හෝ එහෙම බිහි කරන්න නෙමෙයි. නිසා ආශ්‍රවයක් ෂේ කරගන්න පැත්තටම මේක හේතු කරගන්නවා නම් ඒක කාටවත් යහපත පිණිසම පවතී. එනිසා කවුරුත් අද දවසේදී කල්පනා කරගන්න බොහෝම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරගන්න තියදුනා මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉෂ්ඨකාරකයන් දේවගණ සමූහයක් වෙනන් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයේ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම කල්පනා කරගන්න අද දවසේදී ඒ ධර්ම දේශනා දායකත්වයේ දරණ බොරලස්කම කටුවාවල අංක 24 හි පදිංචි සිටි ඒ විතරණහා ජේ විතරණ දෙමු දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරන පිරිස විසින්. එනම් සඳහන් කළ ඒ විචාරණහා ජේ විචාරණ කියන දෙමව්පියන්ට අපි මේ වෙලාවේදී පුණ්‍ය අනුමෝදනා කරන ඉලපල ඇතුළු සාංශාරික වශයෙන් හා මෙලොව වශයෙන් මේ පරිලෝකීය සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාවෙන් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසලයේ අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ සියලු පින්වත් පිරිසටත් ඒ වගේම දියණිය හා මුණුබුරන් දෙපළට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. බොරලැස්ගම කටුවාවල ප්‍රදේශ පදිංචි පිරිස ඒ දියණියට හා මුණුබුරන් දෙපළටත් සුජීවත්ව සිටින පවුලේ සෑම සියලු දෙනාටත් මේ සෑම දෙනාටම ගෝර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව ලබන අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියනවා. හොඳයි.